චූල පුන්නම සොත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරතේ පුබ්බාරාමේ මිගාරමාතුපාසාදේත් තේන කෝපන සමයේන භගවා තදහු පෝසතේ පන්න රසේ පුන්නාය පුන්නමාය රත්තියා බික්කු සංඝ පරිවතෝ අබ්බෝ කාශේනි සින්නෝ හෝතේ අතකෝ භගවා තුන්නේ බෝතං තුන්නේ බෝතං භික්ඛු සංඝං අනුවිලෝකෙත්වා භික්ඛු ආමන්තේසි ඥානෙයනකෝ භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිසං අසප්පුරිසෝ අයං භවන්ති නොහෙතං බන්තේ සාධෝ භික්ඛවේ අට්ඨානමේ සම් භික්ඛවේ අනවකාශෝ යං අසප්පුරිසෝ අසප්පුරිසං ඥානෙය අසප්පුරිසෝ අයං භවන්තේ ඥානෙය පන වික්ඛවේ අසප්පුරිසෝ සප්පුරිසං සප්පුරිසෝ අයං භවන්තේ නොහෙතං බන්තේ සාදෝ භික්ඛවේ ඒතම්පි කෝ භික්ඛවේ අට්ඨානම් අනවකාසෝ යං අසප්පුරිසෝ සප්පුරිසං ඥානෙය සප්පුරිසෝ අයං භවන්තේ අසප්පුරිසෝ භික්ඛවේ අසද්ධම්ම සමන්නාගතෝ හෝති අසප්පුරිස බත්තේ හෝති අසප්පුරිස චින්තේ හෝති අසප්පුරිස මන්තේ හෝති අසප්පුරිස වාචෝ හෝති අසප්පුරිස කම්මන්තෝ හෝති අසප්පුරිස දිට්ඨි හෝති අසප්පුරිස දානං දේතේ කතංච වික්ඛවේ අසප්පුරිසෝ අසද්ධම්ම සමන්නාගතෝ හෝති ඉද වික්ඛවේ අසප්පුරිසෝ අසද්ධෝ හෝති අහිරිකෝ හෝති අනොත්ථප්පි හෝති අපස්සතෝ හෝති කුසීතෝ හෝති මුට්ඨස්සති හෝති දුප්පඤ්ඤෝ හෝති එවං කෝ භික්ඛවේ අසප්පුරිසෝ අසද්ධම්ම සමන්නාගතෝ හෝති කතංච භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස බත්ති හෝති ඉද භික්ඛවේ අසප්පුරිසස්ස යේතේ සමන බ්‍රාහ්මනා අසද්ධා අහිරිකා අනොත්තප්පිනෝ අපස්සතා කුසේතා මොට්ඨස්සතිනෝ දුක්ඛඤ්ඤා ත්‍යාස්සමිත්තා හොන්තේ තේ සහායා එවං කෝ භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස බත්ති හෝති කතංච භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස චින්ති හෝති ඉද භික්ඛවේ අසප්පුරිසෝ අත්තව්‍යාබාධාය පේචේතේතේ පරව්‍යාබාධාය පේචේතේතේ උභයව්‍යාබාධාය පේචේතේතේ එවං කෝ භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස චින්තේ හෝති කතංච භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස මන්තේ හෝති ඉද භික්ඛවේ අසප්පුරිසෝ අත්ථව්‍යාබාධායපි මන්තේති පරව්‍යාබාධායපි මන්තේති උභයව්‍යාබාධායපි මන්තේති එවං කෝ භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිසමන්තේ හෝති කතංච භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස වාචෝ හෝති ඉද භික්ඛවේ අසප්පුරිසෝ මුසාවාදී හෝති පිසුනා වාචෝ හෝති පරුසා වාචෝ හෝති සම්පප්පලාපී හෝති එවං කෝ භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස වාචෝ හෝති කතංච භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස කම්මන්තෝ හෝති ඉද භික්ඛවේ අසප්පුරිසෝ පානාති පාතේ හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරේ හෝති එවං කෝ භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස කම්මන්තෝ හෝති කතංච භික්ඛවේ අසප්පුරිසෝ අසප්පුරිස දිට්ඨි හෝති ඉද බික්ඛවේ අසප්පුරිසෝ එවං දෙක්ඛේ හෝති නත්තේ දෙන්නං නත්තේ ඊට්ඨං නත්තේ හොතං නත්තේ සොකට දුක්ඛනානං කම්මානං පලං විපාකෝ නත්තේ අයං ලෝකෝ නත්තේ පරෝ ලෝකෝ නත්තේ මාතා නත්තේ පිතා නත්තේ සත්තා ඕපපාතිකා නත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදෙන්ති තේ එවං කෝ භික්ඛවේ අසක්පුරිසෝ අසක්පුරිස දෙට්ඨේ හෝති කතංච භික්ඛවේ අසක්පුරිසෝ අසක්පුරිස දානං දේති ඉද භික්ඛවේ අසක්පුරිසෝ අසක්කච්ඡන් දානං දේති අසහත්තා දානං දේති අචිත්ති කත්වා දානං දේති අපවිද්ධං දානං දේති අනාගමන දිට්ඨිකෝ දානං දේති එවං කෝ භික්ඛවේ අසක්පුරිසෝ අසක්පුරිස දානං දේති සකෝසෝ භික්ඛවේ අසක්පුරිසෝ එවං අසද්ධම්ම සමන්නාගතෝ එවං අසක්පුරිස බත්ථේ එවං අසප්පුරිස චෙන්තේ එවං අසප්පුරිස මන්තේ එවං අසප්පුරිස වාචෝ එවං අසප්පුරිස කම්මන්තෝ එවං අසප්පුරිස දෙට්ඨේ එවං අසප්පුරිස දානං දත්වා කායස්ස බෙදා පරං මරණං යා අසප්පුරිසානං ගතේ තත් උප්පජ්ජති කාච භික්ඛවේ අසප්පුරිසානං ගතේ නිරයෝ වාත්‍ත්‍ිරච්ඡාන යෝනිවා ඥානේයනකෝ භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිසං සප්පුරිසෝ අයං භවಂತಿ එවං බන්තේ සාධෝ භික්ඛවේ ථානමේ තම් භික්ඛවේ විජ්ජතියං සප්පුරිසෝ සප්පුරිසං ඥානේය සප්පුරිසෝ අයං භවಂತಿ ඥානෙය පන වික්ඛවේ සප්පුරිසෝ අසප්පුරිසං අසප්පුරිසෝ අයං භවಂತಿ එවං බන්තේ සාදු වික්ඛවේ ඒසම්පිකෝ වික්ඛවේ ථානං විජ්ජති යං සප්පුරිසෝ අසප්පුරිසං ඥානෙය අසප්පුරිසෝ අයං භවಂತಿ සප්පුරිසෝ වික්ඛවේ සද්ධම්ම සමන්නාගතෝ හෝති සප්පුරිස භක්ති හෝති සප්පුරිස චින්තේ හෝති සප්පුරිස මන්තේ හෝති සප්පුරිස වාචෝ හෝති සප්පුරිස කම්මන්තෝ හෝති සප්පුරිස දිට්ඨි හෝති සප්පුරිස දානං දේති කතංච වික්ඛවේ සප්පුරිසෝ සද්ධම්ම සමන්නාගතෝ හෝති ඉද බික්කවේ සප්පුරිසෝ සද්දෝ හෝති හිරිමා හෝති ඔත්තප්පි හෝති බහුසුතෝ හෝති ආරද්ධ විරියෝ හෝති උපට්ඨිත සති හෝති පඤ්ඤවා හෝති එවං කෝ බික්කවේ සප්පුරිසෝ සද්ධම්ම සමන්නාගතෝ හෝති කතංච බික්කවේ සප්පුරිසෝ සප්පුරිස භක්ති හෝති ඉද බික්කවේ සප්පුරිසස්ස යේතේ සමන බ්‍රාහ්මනා සද්ධාහිරි මන්තෝ ඔත්තප්පිනෝ බහුස්සතා ආරද්ධ විරියෝ උපට්ඨිත සතිනෝ පඤ්ඤවන්තෝ ත්‍යාස්ස මිත්තා හොන්ති තේ සහායා එවං කෝ භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස භත්තාවි හෝතේ කතංච බික්ඛවේ සප්පුරිසෝ සප්පුරිසකින්තේ හෝති ඉද බික්ඛවේ සප්පුරිසෝ නේවත්තව්‍යාබාධාය චේතේති න පරව්‍යාබාධාය චේතේති න උභයව්‍යාබාධාය චේතේති එවං කෝ බික්ඛවේ සප්පුරිසෝ සප්පුරිසකින්තේ හෝති කතංච බික්ඛවේ සප්පුරිසෝ සප්පුරිසමන්ති හෝති ඉද බික්ඛවේ සප්පුරිසෝ නේවත්තව්‍යා බාධාය මන්තේති න පරව්‍යා බාධාය මන්තේති න උභයව්‍යා බාධාය මන්තේති එවං කෝ බික්ඛවේ සප්පුරිසෝ සප්පුරිසමන්ති හෝති කතංච භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස වාචෝ හෝති ඉද භික්ඛවේ සප්පුරිසෝ මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනාය වාචාය පටිවිරතෝ හෝති පල්සාය වාචාය පටිවිරතෝ හෝති සම්පප්පලාපා පටිවිරතෝ හෝති එවං කෝ භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස වාචෝ හෝති කතංච භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස කම්මන්තෝ හෝති ඉද බික්ඛවේ සප්පුරිසෝ පානාති පාථා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති එවං කෝ බික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස කම්මන්තෝ හෝති අතංච භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස දෙට්ඨේ හෝති ඉද භික්ඛවේ සප්පුරිසෝ එවං දෙට්ඨේ හෝති අත්තේ දෙන්නං අත්තේ එක්ඛං අත්තේ හොතං අත්තේ සුකට දුක්ඛතානං කම්මානං පලං විපාකෝ අත්තේ අයං ලෝකෝ අත්තේ පරෝ ලෝකෝ අත්තේ මාසා අත්තේ පිතා අත්තේ සත්තා ඕපපාතිකා අත්තේ ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ මංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදෙන්ති තී එවං කෝ භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස දෙට්ඨේ හෝති කතංච භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස දානං දේතේ ඉද භික්ඛවේ සප්පුරිසෝ සක්ඛච්ඡන් දානං දේතේ සහත්තා දානං දේතේ චිත්තේ කତ୍වා දානං දේතේ පරිසුද්ධං දානං දේතේ ආගමන දිට්ඨිකෝ දානං දේතේ එවං කෝ භික්ඛවේ සප්පුරිසෝ සප්පුරිස දානං දේතේ සකෝසෝ භික්ඛවේ සප්පුරිසෝ එවං සද්ධම්ම සමන්නාගතෝ එවං සප්පුරිස භත්තේ එවං සප්පුරිස චෙන්තේ එවං සප්පුරිස මන්තේ එවං සප්පුරිස වාචෝ එවං සප්පුරිස කම්මන්තෝ එවං සප්පුරිස දෙට්ඨේ ඒවං සප්පුරිස දානන්දත්වා කායස්ස බෙදා පරං මරණා යා සප්පුරිසානං ගතේ තත්ත උප්පජ්ජති කාච බික්ඛවේ සප්පුරිසානං ගතේ දේව මහත්තතාවා මනුස්ස මහත්තතාවාති ඉදම වෝච භගවා අත්තමනාතේ වික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති තුල්ල පුන්නම සොත්තං දසමං දේවදහවග්ගෝ පඨමෝ තස්ස වග්ගස්ස උද්දානම් දේවදහං පංචත්තය කින්ති සාම සුනක්ඛත්තක සප්පායාම් ගණකෝ ගෝපක පුන්නකා ද්වේ ඉති පඨමෝ අසමෝ වරවග්ගෝ